Yeah. සෞන්දර්යාත්මක ආනන්දයේ වූ රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර. මිනිස් සිත රංජනය කරන ප්‍රබෝධවත් කරන සියුම් කලාව නතර බඩාත්ම ප්‍රචලිත කලාව සංගීතය. ඉනුත් වඩාත්ම ජනප්‍රිය ජනකාන්ත කලාව හැටියට ගැනෙන්නේ ගීතය. ප්‍රධාන ස්වර 7ක් සහ අනුස්වර 5ක් සමග ස්වර 12ක් ඔස්සේ තමයි සංගීතඥයා මේ විශ්මිත නිර්මාණය කරන්නේ. 1925 සිට ලංකා ගුවන්විදුලි සේවය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන ඓතිහාසික පියසටහන් රාශියක් තබා තිබෙනවා. පළමුවැනිම සිංහල සංගීත වැඩසටහන ගුවන් විදුලියෙන් ප්‍රචාරය වී තිබෙන්නේ 1927 දී. එතනින් ආරම්භ වුණු සිංහල ගීත ප්‍රචාරය අද දක්වාත් මෙරට ජනතාවගේ රස පිපාසය සංසිඳුමින් කරගෙන යනවා. සිංහල සංගීත වංශයේ පරිණාමය රැඳී තිබෙන්නේ ගුවන් විදුලියේ. ගුවන් විදුලිය තෝතැන්න හැටියට අරගෙන තමයි අපේ ගීත කලාව වර්ධනය වෙන්නේ. ඒ මුල් අවදියේ සංගීතය පෝෂණය කළ විශිෂ්ට මහා වෘක්ෂ ගණනාවක් තියෙනවා. ඒ අතර අපි කවුරුත් දන්නා හඳුනන ලයනල් ඉදිරිසිංහ, WB මහුලුව, ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව වැනි සංගීතඥයින් ප්‍රමුඛයි. ඔවුන්ගේ බලපෑම එදා මෙදා තුර සිංහල සංගීතයට අඩු වැඩි වශයෙන් ලැබිලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රභාව ඔවුන්ගේ ආලෝකය මේ ගීත වංශයේ දිදුලන, බබලන, දීප්තිමත් විශ්නයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ මුල් අවදියේ හිටපු සංගීත වේදීන් අතර එක්තරා පරිච්ඡේදයක් තමයි ප්‍රියසිරි විජයරත්න කියන්නේ. ප්‍රියසිරි විජයරත්න උත්තර ಭಾರತೀಯ රාගදාසී සංගීතය හදාරලා තේරුම් බේරුම් කරගන්නවා අපේ ගීතයට වඩාත්ම ප්‍රභාව ලබාගත යුත්තේ ජන සංගීතයෙන් කියලා. මේ නිසා ඔහු හදාළ උත්තර ಭಾರತೀಯ රාගදාරී සංගීතය පාදක කරගෙන අපේ ජනගී ආර ඔස්සේ තමයි ඔහුගේ ගීත කලාව පරිණාමයටපත් වෙන්නේ. එතුමා 1933 ජන්මලාභය ලැබලා සංගීතඥයෙක් හැටියට, සංගීත ගුරුවරයෙක් හැටියට, ගායකයෙක් හැටියට Tamange මෙහෙවර අවසන් කර අපෙන් සමුගන්නේ 2004 ජනවාරි 12 වෙනිදා. ඔහු බොහෝ දෙනාගේ මතකයේ රැඳී තිබුණත් නව පරපුර එතුමා අඳුනනවාද එතුමාගේ ගීතවල අනන්‍යතාව මොකද්ද කියලා දන්නවද කියන එක ලොකු ගැටලුවක්. මොකද මේ කඩිමුඩියේ නිර්මාණය වන ගීත අතර පියසිරි විජේරත්න වගේ සංගීතවේදියෙකුගේ ගීතවලට ලැබෙන ඉඩකඩ එහෙම බවක් තමයි අපිට හැඟෙන්නේ. මේ නිසා අද අපි කල්පනා කළා අපේ ජනරන්ජන ගී වැඩසටහනින් මේ පියසිරි විජේරත්න පිළිබඳ මතකාවර්ජනයක යෙදෙන්න. මේ අද මම තෝරගත්ත පළමු ගීතය. අතුවතින කොමලනාවමහතිනහා උනා කාගේ කවුරුද නොදනී Τανε τανενε τανενε τανα Ταλιτε ζηβανε τι ουνα Τανε τανενε කොය දාත නැගින හඳයි ඇගී කොඳුරු මුව මඩලයි තම කෙරුමට සවදත් හඳ පරදිනවා හඳ පරදිනවා තාතු අතින කොමුල විනාවේ මහා न पाके में ॾनी सिमारत कांदू एतिरी कांदू कहे අනු ඇතියක එවන ඉසියරේ කුඩිය මතුනේ මවෙලා ඇයිමා හමුවට ඒ අද හිතුනා ඒ අද හිතුනා කටක් වටින කොමුල හිනාවේ මා පියසිරි විජේරත්න ඒ වර්ණනා කළේ ගැමි කතකගේ රූපශ්‍රීය. එදා අද වගේ කලබලකාරී නැති ඊටාම සංසුන් ගමක ගැමි කතකගේ රූපශ්‍රීය දැකපු හැටි ඒ. මේ ගීතය රචනා කරන්නේ පසුව බද්ද පුරා සුදු රෙද්ද වගේ කියන ඊටම ජනප්‍රිය ගීතය රචනා කරපු හෙන්රි තෙන්නකෝන්. හෙන්රි තෙන්නකෝන් ඔබ වැඩිපුරම අඳුරන්නේ ලංකාදීප පත්තරයේ මුල් අවධියේදී මේ විකට චිත්‍රයක් පළමුවෙනි පිටුවේ අර පොකට් කාටුන් කියලා අපි කියන්නේ තනි තීරුවේ විකට චිත්‍රයක් ඇඳපු ඊටාම සියුම් හාස්‍ය රසයක් දනවන්න පුළුවන් කාටුන් ශිල්පියා තමයි සිත්තරා තමයි හෙන්රි තෙන්නකෝන්. ඔහු තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. දැන් මේ ගීතවල තියෙන මේ ඊටාම හිමින් ගලා යන ස්වરૂපය එදා ගමේ තිබුණු ස්වરૂපය හා ස්වභාවය නිරූපණය කරනවායි කියලා මට හිතෙනවා. මොකද අද මේ නාගරික රසිකයින්ට මෙවැනි ගීතයක් ඊටාම හිමින් නිදිමත ගතියකින් තියෙන ගීතයක් හැටියට හඳුන්වන්න ඉඩ තියෙනවා. හැබැයි මේවායේ තියෙන කලාත්මක භාවය සහ ශික්ෂණය මම හිතන්නේ සංගීතවේදීන්ගේ අවධානයට වගේම රසිකයින්ගේ අවධානයටත් යොමු විය යුතුයි කියලා. පියසිරි විජේරත්න කියන්නේ සිංහල ඉස්කෝල මහත්තයෙක්. ඔහු අපේ සිංහලකම අපේ ගමේ හරපද්ධතිය තේරුම් ගත්ත ඒක මරණය දක්වාම අගය කරපු ඉතාම විශිෂ්ට සංගීතවේදියෙක්. ඔහු ළමයින් සඳහා ගීත රාශියක් නිර්මාණය කළා. මේ ගුවන් විදුලියේ මම හිතන්නේ තැටිගබඩාවේ දරුවන් වෙනුවෙන් කරපු ගීත සම්භාරයකුත් අපේ තියෙනවා. මම තව ගීතයක් තෝරගත්තා පියසිරි විජේරත්නගේ. වර්තමාන પરම්පරාව මම හිතන්නේ හඳුනා ගත යුතු අපේ ගීත කලාවේ එක්තරා පරිච්ඡේදයක ස්වභාවය ස්වરૂපය කොහොමද කියලා මොකද්ද කියලා අඳුන ගන්න පුළුවන් ගායකයෙක් තමයි පියසිරි විජයරත්න. අපි තවත් ගීතයක් අහමු. මේකත් කලකට ඉහත ගුවන්විදුලියේ නිර්මාණය වුණු ගීතයක්. Thank you. දා පෙළත් සදාලා ගම දොරකඩ ඉඳ පලා ඉඳින්නේමි සරසවියෙන් ඔබ වඩින පුරා සරසවියෙන් ඔබ වඩින පුරා සලු ගවතා රන් සුණු තවරා පුරංගන සමගින් දෙන්න එපා රන් චාමරයට රන් පාවඩ පිට රජ පෙරහරකින් එන්න එපා ගම ඉස්මත් තේ වැවක් කනාලා කෙත අස්වත් දා එලක් සදාලා ගම දොරකඩ ඉඳ කලා ඉඳින් නෙමි සරසවියෙන් ඔබ වටින තුරා සරසවියෙන් ඔබ වටින තුරා සාමේ පැලේ මතු සුවඳ සදා මුරුකම් මානය සරසන අන්දම බලා ඉඳින් නෙමේ දෙනෙත විදා ගම ඉස්මත් තේ වැවත් තනාලා කෙත අක්වත්දා පෙලක් සදාලා ගම දොරකඩ ඉඳ පලා ඉඳින් නෙමි සරසවියෙන් ඔබ වටින තුරා සරසවියෙන් ඔබ වටින තුරා ගැමි හඬක් තියෙන ගැමි ආරෙන් ගීත ගායන පේසිරි විජයරත්න කොච්චර ගමේ වටිනාකම් අගය කරපු කෙනෙක්ද කියන එක ඒ ගීතයේ පදවලින් අපිට මනාව පේනවා. ගමේ ස්මත්තේ වැවක් තනාලා කෙත අස්වද්දා පැලක් හදාගෙන බලාගෙන ඉන්නවා සරසවියෙන් ගමේ ඉඳලා සරසවියට ගිය මේ ගැමි ලලනාව එනතුරු. හැබැයි ඔහු කියන්නේ තරු දහසක් රන් සුණු රන් පාවඩ පිට රාජකීය ලීලාවෙන් එන්න එපා. අර ගමෙන් ගිය මල ගමේ සුවඳ රැකගෙන ආපහු ගමට එන්න කියලා. මම අර කලින් කියපු විවරණයේදීත් මම සඳහන් කරේ ගැමි වටිනාකම් පද්ධතිය අගය කරපු ගායකයෙක් කියලා පියසිරි විජේරත්න. ඔහුගේ ගීතවල මේ ගම ගමේ වටිනාකම් ගමේ හරපද්ධතිය ආගම දහම ಗುಣධර්ම මේ සියල්ල කැටි විතිුණයි කියලා අපිට මේ ගීත සමාලෝචනය කරනකොට පේනවා. අපි තවත් ගීතයක් අහමු. මේ ගීතවල ස්වરૂපය හඳුනා ගන්න ඉවසිලිමත්ව මේ ගීතය වලට සමන් දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. Thank you. සිතුරු මේ කාරණේ පාති සූපනා අමයිලු කීර කොබුල් නාද ප්‍රේමේනා ඉතිතුරු මේ කාරණේ නැවතත් නිවලා යම් කුසී අමයුරු පීර කොබුල් නාද දැනෙනා විතිකුරුගේ ආරණී ආතේ සුපනා රන්දි රබින් සේවය කරලා රන් කෙඳි පළු පාත් අතරින් දැකිලා රන් ගිරගින් ඊරු සේවය කරලා රන් කෙඳි පළු පාත් අතරින් දැකිලා ගුන්සුන් විසුරුණු මල් වට කරලා රන් සමනල වැල් දුවනේ පිරීලා අමයුර කීර කොබුල් නාද ඇහෙනම් දෙපිතුරු මේ කාරණේ කාටි සසරන්දී සවන නිවාලාන අමගිනාදී ගානත සනහාන මල් මකරන්දී සවන නිවාලාන අමගිනාදී දිනුවන් පිනවනේ සොඳුරු දිගන්තේ දැහැනට බඳවයි ගත සිට මාගේ අමයුරු තීර කොබුල් නාද වැදෙනා නිතිතුරු මේ තාරණී කාති සෝබනා බරපත නිවලා යම් කුසේ අමයුරු පීර පොවුල් නාද වැහෙනා නිසිතුරු මේ තාරණී පාටි වනසුරි නර්මමින් යන ප්‍රේමවන්තයින් දෙපළකගේ අපූර්ව වන වර්ණනාවක් මේ ගීතයෙන් නිරූපණය වෙනවා. ඇත්තටම අපේ ගීතවල අද ඇහෙන ඊටාම කටෝර පදමාලා දිහා බලනකොට මේ පදවල මොනතරම් අපූර්වද අමයුරු කීර කූල් නද වැහෙනා පිවිතුරු මේ අරණේ අතිශෝභනා මේක නාටකාකාරයෙන් අපිට අර මනමේ කුමරාත් කුමරියත් ප්‍රේමයෙන් මන රංජිත වේ ගයමින් වනසිරි නරඹමින් යනවා වගේ ජවනිකාවක් අපිට මේ මෙවි පේනවා. ඊටම අපූර්ව තන් නිර්මාණයක්, අපූර්ව පදමාලාවක්. අවසනාවකට මේ පදමාලාව කාගේද කියලා සඳහන් වෙලා නැහැ. ගායනයෙන් සහායෙන්නේ චන්ද්‍රානි ගුණවර්ධන. අපිට තවත් එක ගීතයකට සවන් දෙමින් මේ වැඩසටහනින් සමුගන්නට සිද්ධ වෙනවා. අපි මේ ගීතයත් සමග ඔබෙන් සමුගන්නවා. Thank you. දේ මූණ පුරා දිලිසි දේවි කම හිඳයි හිත බැඳුනේ එරුණාද මුතුමැණිකේ ඔබේ මූණ පුරා දිලිසි දේවි කම හිඳයි හිත බැඳුනේ එරුණාද මුතුමැණිකේ රුතු මහේදී මුලින්ම දුටුදා රන්වන් ගොය මේ තාලක පූදා දෑත සුරල් නගලා ගිරි දේවි වගේ ගිරි දේවි වගේ ආවා මතකද මුතුමැණිකේ ඔබේ මූණ පුරා දිලිසි දේවිකම හිඳයි හිත දැනි එන්නාද මුතුමැණිකේ බක් මහමීවද පැණිබර උනදා රබන් හඳින් මුළු ගම පිබිදුනදා මාල හතක් පළඳා මන මාලි වෙලා මන මාලි වෙලා ආවා මතකද මුතුමැණිකේ ඔබේ මූණ පුරා දිලිසි දේවි කම හිඳයි හිත දැනුනේ එමුනාද මුතුමැණිකේ මගේ වෙරෙන් රන් සරුපස පෙරලා ඔබේ අතින් රන් පැල සිටුවාලා රන් බැත ගෙට ගත්දා හඳ පාන වගේ හඳ පාන වගේ කිනාවේ යන්න අද මුතුමැණිකේ ඔබේ මූණ පුරා දිලිසි දේවි කම හිඳයි පිට බැඳුනේ ඇහුණාද මුතුමැණිකේ ඔබේ මූණ පුරා දිලිසි දේවි කම හිඳයි පිට බැඳුනේ ඇහුණාද මුතුමැණිකේ ආචාර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ප්‍රකීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ප්‍රකීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හම්පත්